උත්තර කාලය කියන එක අපි කියන්නේ එදිනෙදා වැඩවලදී සතිය පිහිටවීම. එදිනෙදා වැඩපිළිවෙලදී සතිය පිහිටවීම සඳහා අපි ඊයේ අවස් ලොකු ස්වාමීන් වහන්සේගේ මේ ඉන්න අවස්ථාවේදී සාකච්ඡා කරන මතක් වුණේ කාරණා තුනක් මතක් කරන්න පුළුවන් නැවතිල්ලේ කරන්න. යෝගාවචරයක් වගේ නැවතිල්ලේ වැඩ කරනකොට ඉබේම සක්මන මේ මේ සතිය පිහිටනවා. දෙක තමයි නිස්සද්දව කරන්නේ. මේ නිස්සද්දෝ කියනකොට මම තාම එක වාක්‍යයක් එකතු කරනවා උදේ ඉඳලා හැන්ද වෙනකම්. අපි නැත්තම් උද්දීපාන්දර 4 ඉඳලා හැන්දෑවේ 10 වෙනකම් තමන්ගෙන් නිකුත් වෙන සද්ද වලට ඇහුම්කන් දෙන්න. මේක විශාල භාවනාවක්. අපි කොච්චරක් අනවශ්‍ය සද්ද කරනවද කියලා. ඒක ගැන ඇත්තටම ලොකු සංසි ගොඩාක් හිතලා කරලා තමයි ඔය ප්‍රධාන කාර්යය හදලා තියෙන්නේ. උන්වහන්සේ නම් වශයෙන් සඳහන් කරා ගිහිල්ලා වාඩි වෙච්චාම හරියට කූඩාරමක් ගහන්න හදනවා වගේ සද්දේ. බස බස ගාලා මේක එලාගෙන අවුලක් ඇති කරගන්න. ඉතින් මොනම දෙයක්වත් අවශ්‍ය කරන්නේ Taman සූදානම් වෙලා එකට යනවනම් ළඟ ඉන්නේ එතකොටමත් භාවනා පටන් ගත්ත කෙනෙක් කියලා හිතාගෙන Tamanගෙන් කිසිම සද්ද අහුලම් පාරක්වත් නොවන විදිහට තැම්පත් වෙන්න පුළුවන් නම් අන්න අපි කියන යෝගාවචර ගතියක් තියෙනවා. එතකොට මේ අපිට කවදා හරි මේ පින කරනවා නම් කවදා අපිට නිස්සද්දතාවයේ ආනිසංසක් වශයෙන් ලැබෙවි. එහෙම නැත්නම් අපිට කිසිම දෙයක් ගෝසා කරන්න බැරි නම් අපිට කිසිම තැනක නිස්සද්දතාවයක් නම් විපාකයක් වශයෙන් හෝ ආනිසංසක් වශයෙන් ලැබෙන එකක් නැහැ. නිසා කලබල කරන්නේ නැතුව ඉතාම tempත්ව නිවි හැනිල්ල කරනකොට ඒක ලයක් බවටපත් වෙනවා ලතාවක් බවටපත් වෙනවා සිනිද්ධා තේල ධාරාව අහෝසි ඉරියාපතෝ කියලා සඳහන් කර තියෙනවා රහතන් වහන්සේලාගේ. සිනිදු තෙල් ධාරාවක් සේ වාදනයකට තිල්වක් කරනකොට නූලට වැක්කෙනකොට තේරෙන්නේ නැහැ. ඒ වගේම ගලන කොටත් තේරෙන්නේ නැහැ. ඔය වතුර එහෙම නැහැ. වතුර නිතරම එහාටයි මෙහාටයි සද්ද කර කර තමයි දුවන්නේ. ඒ නිසා අපි අර වතුර ස්වරූපේ තෙල් තත්යකට ඝන බහල කරගන්න ඕනේ. මේක පුරුදු වුණොත් අතන මට කියන්න පුළුවන් ඕනෙම අපි කියනවා මාළු කඩේට ගියත් තමන්ගෙන් නිකුත් වෙන සද්ද වලට තමන්ගේ හිත තියාගන්න පුළුවන්කම තියෙනවනම් ඉබේම තමන්ට අරණ්‍යයකට ගියා වාගේ හිත බේරගෙන එන්න පුළුවන් වෙයි. කවුරු කොහම කෑ ගැහුවත් කවුරු කොහම රණ්ඩු සරුවල් කරත් තමන්ට හිත බේරගෙන එන්න බෑ. තමන්ගේ කට තමන්ගේ සද්දේ පිට වෙච්ච තැන ඉඳලා තමයි බාහිර සද්ද තමන් එක්ක ඇවිල්ෙන්නේ පැටලෙන්නේ. ඉත පුළුවන් තරම් නිශ්ශබ්ද වෙන්න ඕන. නිශ්ශබ්ද වෙනවා කියන එක අදහස් කරන්නේ තමන්ගෙන් පිට වෙන සද්ද වලට අහුම්කම් දෙන්නේ. එතකොට වාසියකුත් හම්බ වෙනවා. තව කවුරු මොන සද්ද කෙරුවත් Tamanට නැහි යන්න වගේ තේරෙන්න පටන් ගන්නවා. වෙන විදිහට කියනවා අනුන්ට ඇවිල්ලා Tamanට බාධාවක් කරන්න බැරුව යනවා. තමනුත් අනුන්ට බාධා කරන්න ප්‍රතිපත්තියක් වශයෙන් ඒක භාවනා මධ්‍යස්ථාන විතරක් නෙවෙයි ඕන තැනක ඒ මොකද අපේ දවසක් ඇතුළත වැඩියෙන්ම ශක්තිය හානි සිද්ධ වෙන්නේ කටේ. අපිට තේරෙන්නේ නැහැ. ඒ වගේම තමයි කායිකව දුස්චරිත තුනයි කරන්න පුළුවන් වෙන්නේ වචී දුස්චරිත හතරයි කායික දුස්චරිත තුනම හරි අමාරුයි පින්වත් සතෙක් මරනවා කියන එක අමාරුයි හොරකමක් කරනවා කියන එක අමාරුයි කාම මිත්‍යාචාරය හරි අමාරුයි නමුත් මේ කටේ තොලේ ගෑවෙන්නේ නැතුව කියන සම්පප්පලාව සතෙක් මරණ තරම්ම අකුසල කර්මයක් කොච්චර සිල් රැක්කා කොච්චර භාවනා කරත් ඒ සම්පප්පලාපේ අඳුරන්නේ නැත්තම් බොරුව කේලම පරස වචනේ අඳුරන්නේ නැත්නම් ඉන්නේ ලාහට ගෙම්බ එකතු කරන්න වගේ කවදාක ගුණයක් එන්නේ. ඒ නිසා අපේ සාසුන් වහන්සේට නමක් දෙනවා මුනි කියලා. මුනිවරයා. මුනි කියලා කියන්නේ කතා කරන්නේ. උන්වහන්සේට වැඩ ඔක්කොම හරිනම් උන්වහන්සේ නිස්සද්ද වෙනවා. උන්වහන්සේ වචනේ හඬ නගන්නේ. සද්ද බින්දින්නේ කාට හරි මොනාරි හදන්න කියන්න උනොත් පමණයි. අදිවාසේතු භගවතුන්නී භාවේන කියලා තමයි පොතේ සඳහන් වෙන්නේ. වැඩේ හරිනම් උන්වහන්සේක ඉවසාව දාරන්නේ තුෂ්ණිම් භාවේ. අපි එහෙම නෙවෙයිනේ. අපි හරියට කතා කරන වැරදුනක් කතා කරනවා. දැන් මෙතන ඕන කමන්නේ. උගාක ඒ භාවනා ශාලාවේ ගහලා තියෙන උපදේශපන්ති හරි හොඳයි. සල්කිලිමත් වෙන්නේ මුළු මුළු දවසම භාවනා ශාලාවේ ඉන්නවා කියලා හිතන්න. අරණ්‍යම භාවනා ශාලාවක් කියලා හිතන්න. ආන්න එතකොට Tamanට ඒ නැවතිල්ල වැඩ කිරිල්ලත්, නිස්සද්ද වැඩ කිරිල්ලත්, සතියෙන් වැඩ කිරිල්ලත් slowly mindfully silently කියනවා SMS උන්නෝක පුරුදු කරගත්තා නම් ඕනේ කලබල තැනක Tamanගෙන් නෑ බාධා වෙන්නේ ඒ වගේම Tamanට අනුන්ගෙන් බාධාවලුත් අඩු වෙනවා ඉතින් ඒකෙදී මේ සතියෙන් වැඩ කරනවා කියලා කියන්නේ එකවරකට එකයි කරන්නේ ඒකට මුළු හදින් කරනවා අපි කලින් ගත්ත උපමානයක් මම දැන් මෙතන මම දැන් මෙතන ඉන්නවා නම් ඒ කියන්නේ අපි සතියේ තමයි වෙන විදිහට කිත හැකි මම දැන් මෙතන නැත්තම් අපි ඇත්තටම කියන්නේ ජීවත් වෙනව නෙවෙයි ජීවත් වෙන්න උත්සාහ කරනවා විතරයි. යම්ම චිත්තක්ෂණයක අපි ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ විතරයි. ඒ වගේම යථා භූත ඥාන දර්ශනය කියන්නේ ඇත්ත ඇති හැටි තියෙන්න පුළුවන් එකම මේ ස්ථානේ මම දැන් මෙතන. මගෙන්තර වෙන කවුරු ගැන හිතුවත් ඒක කවදාකවත් ඇත්ත ඇති හැටි නෙවෙයි. මේ මොහොතෙන් තොරව ඊයේ හෙට ගැන කොච්චර වෙහස නිසා හෝ අවශ්‍යතාව නිසා කල්පනා කරත් ඒක ඇත්ත ඇති ඇති නෙවෙයි. ඒ වගේම මෙතන ඉඳගෙන මෙතන ගැන හිත තියන්නේ නැතුව වෙන කොතන ගැන හිතුවත් ඒක නිකන් බහුබූතයක් විතරයි, මනස්ක මානසික මනස්කාරයක් විතරයි, හිතලුවක් විතරයි. නමුත් අපේ දවස මේ වාගේ නෙවි ගත කරනවා නම් බලන්න අපි කොච්චරක් අන්‍ය විහිිත වෙලා මෙතනින්තරව මගෙන්තරව මේ ස්ථානෙන්තරව ගත වෙනවා. ඒ නිසා මේ මේ මහායාන බුද්ධ ආගම පිළිබඳව ලියවිච්ච පොතක ලියලා තියෙනවා. දැන් නෙවෙන්නම් කවද්ද යකෝ මෙතන නෙවෙයි මේ මොහොත නෙවෙන්නම් කවදද යකෝ දැන් මෙතන නෙවෙන්නම් කොතනද යකෝ මන් නෙවෙන්නම් කවුද යකෝ කියලා අහලා. ඒ සේරම යක්කෝ තමයි. මනුස්ස ස්වරූපයට ගන්න නම් මම දැන් මෙතන. ඉතින් ඒකට ගන්නවා කිව්වහම ලාහට ගෙම්බෙකුතු කරනවා. එකක් ගන්නකොට දෙකක් පයින්. ඉතින් මේ එකලස් තුන අපිට හරි අපහසුකටපත් වෙලා තියෙනවා අමාරුයි. නමුත් ඒකේ ඒ තරම්ම තද බල ප්‍රශ්නයක් නැහැ. හොඳට අපේ මතීත අතීතයේ මතකයේ දුවන්ඩ අපි අවුරුදු 4 5 6 7 කාලේ අපි හිතියේ තන්නේ කර මම දැන් මෙතන. මේ අපි ඉගෙන ගත්තයි කියලා. නම්බු ලැබුවයි කියලා. වැඩිමහල් උණයි කියලා මොකද වෙලා තියෙන්නේ? අර සේරම පටලවාගෙන. දැන් අපිට හිතා ගන්නවත් බෑ මම දැන් මෙතෙන්ට යන්නේ. ඒකයි අපි මේ පොඩි බබාලා බලන්න ආසක්. මොකද ඒ කට්ටියට කොච්චර කෙරුවත් එක දෙයයි එක වෙලාවට ඒක කරනවා. එතකොට මම දැන් මෙතන. හරි සුන්දරයි. හරිම සරලයි ජීවිතේ. නමුත් අපි මේ සංකර භාවයේ තමයි අපි බොහොම ලොකු දායාදයක් විතර එකතු කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් අර ලදරු මනස, පිවිතුරු මනසක් ඇති කරගෙන මම දැන් මෙතන කටයුත්ත කරනවා නම් මේ භාවනා මධ්‍යස්ථානවල ගාක් වෙලාවට තම තමන්ගේ වැඩ කරගන්න තියෙන්නේ නැවතිල්ලේ වැඩ කරනකොට මම දැන් මෙතන ඉඳ ලේසි. ඒ වගේම නිස්සද්දව තමන්ගේ වැඩක් කරනකොට මම දැන් මෙතන ඉඳ ලේසි. ඒ නිසා දෙතුන් දිනක් කතා කරනකොට ගාක් වෙලාවට සතිය කැඩෙනවා. වේගයෙන් ප්‍රයෝජනේ සලකලා වැඩ කරනකොට සතිය කැඩෙනවා. ඒ නිසා එදිනදා ජීවිතේ අපිට ගොඩක් චෝදනා තියෙනවා කරන්න බෑ. නමුත් මේ වගේ තැනකදී ඒක අපි පුරුදු කරගත්තොත් අපිට ඒක ඇත්තට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක හිතාගන්න අපිට හම්බෙච්ච සුද්ධ අවස්ථාවක් මේ පුළුවන් තරම් වැඩ නැවතිල්ල කරනවා මේ සතියෙන් කරනවා නිස්සද්දව කරනවා. දොරක් අරිනකොට ඒ වගේම වැසිකිලි කැසිලික වැඩ කරනකොට, ඇවිදිනකොට, දාන ටිකක් වළඳනකොට හැම වෙලාවකදීම. ඒක හොඳට මේ සරුවචනාංශිකයේ ඔය දෙචිස්මා පුරුෂ ලක්ෂණ විස්තර කරන සූත්‍රවල පුදුමාකාර විදිහට සඳහන් කරලා තියෙනවා උන්වහන්සේ බුදු බව පේන්නේ හුඟෝදෙනෙක් හිතන විදිහට 18 රියන් වංශාවත් ඔය සවන ප්‍රභාව මාලාව නිසාවත් නෙවෙයි උන්වහන්සේගේ වැඩපිළිවෙල දිහා බලනකොට පුදුමාකාර පිරිච්ච ගතියක් සම්පත්‍ති කර ගතියක් ඇතුළට නැමිච්ච ගතියක් ඉතින් අපි ඒක නෙමෙයි අනුගමනය කරන්න හදන්නේ අපි ළඟ තියෙන දැනට කලබල ගති වෙන්න පුළුවන් අඩුපාඩු ගති වෙන්න පුළුවන් පිටට නැමිච්ච ගතිය වෙන්න පුළුවන්. මේ විපස්සනාව කියලා කියන්නේ ඒව නැවතත් ඇතුළට නමා ගත්තට පස්සේ මේ පරිසරය දෙන්න හදන්නේ ඒකට ආරස්සාවයි. කාටවත් එන්න දෙන්නේ නැහැ. ඉන්නේ ඔක්කොම යෝගාවචරය පමණයි. ඒ කටයුතු ලොකු ස්වාමීන් වහන්සේගේ ඒක මම දන්නේ කොහොම අපි ජීවිතේ ස්තුති කරන්න කියලා මම සිව්පසෙන් සලස්කන්නම් කිව්වා. මම ඔයත් අන්න සිව්පසෙන් සලකන්නම් කිව්වා. ඉතින් ඔයිට වැඩි මොනවද අපට පෙරපින් තියනයි කියලා තේරුම් අරගන්න තියෙන හේතු සාධක. ඔය ඇති හොඳටම. ඉතින් ඒ කාලේ අපි උපරිම මේ භාවනා කුසලයේ නැත්නම් භාවනා දක්ෂතාවය ලබා ගැනීමට පරියංකේදීත් මම දැන් මෙතන සක්මනේදීත් මම දැන් මෙතන එදිනදා ජීවිතේත් මම දැන් මෙතන කරන යනකොට මේ අත්තන්ට සහතික වශයෙන් මට කියන්න පුළුවන් මෙච්චරයි පරියංකේ ගැන කොච්චර ඔය ආසාවෙන් කටයුතු කරත් වඩාත්ම ජීවිතේට හරියන සාර්ථකත්වය ලැබෙන්නේ එදිනදා වැඩවලදී සතිය පිහිටීමෙන් තමයි ඒක තමයි gedara ගෙනියන දේ. අනිත් ඒවා නම් gedara ගියාට මේ තරම් පරියන්ක හතක්, සක්මන් හතක් කරන්න හම්බ වෙන එකක් නැහැ. නමුත් එදින්දා වැඩවල සතිය පිටවන්ට දැමතිල්ල කරන්න පුරුදු වුණොත් ඒ ගතිය gedara තොර තත්ත්වෙ මේට වැඩිය කලබලයි. බොහෝ විට Taman දිහාවට ගන්න පුළුවන් ශක්තිය. ඊ ගාවට උදව් වෙන්නේ මම හිතනවා හුඟ දිනකොට ඒක මේ දවස් 10 ඇතුළත අත්දැක ගන්න පුළුවන් වෙයි සක්මණේ. ඉන්නේ වදේක හරියොත් තමයි පරියන්කේ හරියන්නේ. ඒ වගේම පරියන්කෙදී එන්න තියෙන්නේ තාමත්ම තද ගැඹුරක්. ඒ නැත්නම් සතියේ සමාධිය එකතු වීම. නමුත් අපිට අර පූර්ව කෘත්‍ය වශයෙන් ඉදිරියදා වැඩවලත් ශක්මනේ සතිය පවත්වාගෙන යන්න පුළුවන් නම් පුදුමාකාර ජීවිතේ ගෝකල් යන පෞරුෂත්ව වෙනස් වීමක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඒක මේ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. නමුත් බාහිර බුද්ධ ශාසනය වශයෙන් පිට කෙනෙක් අපේ දිහා බලලා බුදුහාමුදුරන්ගේ උපදේශපන්ති හැටියට මෙයත් වැඩ කරනව නැද්ද කියලා බලන්නේ අපේ Papuව බලලා සමාධිය තියනවද කියලා බලන්නේ නෙවෙයි. අපි කාට වැඩ කටයුතු කරන ස්වභාවය. සක්මන් කරන ස්වභාවය. පරියංගයට ගියාට පස්සේ ඉතින් ඒ ඉරියව් පේන්නේ නැහැ. නිසා බාහිර සාසනය, අභ්‍යන්තර සාසනය කියන මේ දෙකටම අපිට දෙන්න පුළුවන් ලොකු ආදර්ශයක් තමයි. ඔය ඉතින් වැඩ කරන සත්‍ය පිටි. ඒකෙදි බාධා වුණාට, වැටුණාට, කැඩුණාට කරුණාකර හිත නරක කරගන්න එපා. ඒක ස්වභාවයි. නමුත් මේක හදා ගන්න ඕනේ. අපි ඒකටයි මේ විශාල ඥාති පිරිසක් අතහැරලා මේ ආවේ විශාල වස්තු පිරිසක් අතහැරලා ආවේ නන්නාඳුන තැනකට ආවේ කියලා හිතාගෙන ඒ විදිහට කටයුතු කරොත් ඉතින් මේ ස්ථාන හදපු එනතම මේ ස්ථාන දැන් අපිට දාන දුන්නේ නැත්තු කවුද කියන අපි දන්නේ මේ කුටි හදපු ඇත්තෝ කවුද කියන දන්නේ නැහැ නමුත් ඒ ඇත්තන දිවා රාත්‍රී පිම්පිරෙනවනේ කොහොමද ඒ අපි හැම චිත්තක්ෂණයක්ම ගත කරන්නේ මේ කියන සමය සීලෙ පිහිටලයි ඔය කියන සතිය පිහිටවණ්ඩයි. එතකොට එයත් නොදන්නා තාලයකට එයත් අපි සිද්ධ වෙනවා. ඒ අපටත් ලොකු කෘතගුණ සැලකිීමේ අදහසක් ඇති වෙනවා. අනේ මේ අත්තු මේ විදිහට උදව් කරන්නේ මේ සරුවච්චන් ආහන්සේ ලෝකේ පහළ වෙච්ච නිසානම උන්වහන්සේ මේ දේශනා කරලා අදිෂ්ඨාන කරපු නිසානේ අදත් අපි මේ බුද්ධ විඳින්නේ කියලා විශාල මේ ලොකු පරිතරේ පරිසර මේ පද්ධතියකට සම්බන්ධ වෙන ගතියක් තියෙනවා. ඒ නිසා මේ පුංචි සතිය තුලින් අර සේරම කෘත්‍ය සිදු වෙන නිසා සරුවත් යනසේ පිරිනුවම් පාන්නට අන්තිම වචනේ සඳහන් කරේ අප්පමාදේන භික්ඛවේ සම්පාදේත වය ධම්මා සංඛාරා. අනිකුත් සියලුම ධර්මයෝ වැය වෙනසුලුයි ඒවා අනිත්‍යයි. අනිවාර්යයෙන්ම අනිත්‍යයි. මේ අප්‍රමාද ධර්මයේ පුළුවන් තරම් ආරක්ෂා කළොත් සරුවච්චන් වහන්සේ එක්ක වැඩ ඉන්නවා වගේ ධර්ම ආරක්ෂාව ලැබෙනවා වාගේ භාවනා කරන ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා භික්ෂු සංඝයා වශයෙන් ගන්නට වැඩනවා. ඒ නිසා මේ දවස් 10 ඇතුළත මේ උපදේශ ටික ලබාගෙන සෑම කෙනෙකුටම ජීවිත රත්නයම ආලෝකමත් කරගෙන තමන්ගේත් අභ්‍යන්තර බාහිර සාසන වඩා වර්ධනය කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පැයක